ති භික්කවේ ඒකේති බීජගාම භූතගාමා බුද්ධින් විරෝල්හින් වේපුල්ලං ආපජ්ජන්ති සබ්බේතේ පඨවින් නිස්සාය පඨවියං පතිත්ථාය ඒවමේතේ බීජගාම භූතගාමා බුද්ධ පුල්ලං ආපජ්ජන්තේ ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු සීලං නිත්තාය සීලේ පතිත්ථාය අරියං අට්ඨං විකං මග්ගං භාවෙන්තෝ අරියං අට්ඨං විකං මග්ගං බහුලීකරන්ත බුද්ධින් විරුල්ලෙන් වේපුල්ලං පාපුනාති ධම්මේසු කිම්මත්නි අදත් පොය දවසේ ධර්ම දේශනේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන ආකාරයේ වදාළ සූත්‍ර දේශනාවක කොටසක් මාතෘකා වශයෙන් තබා ගත්තා. මේ දේශනාවේ ප්‍රධාන වශයෙන් ආර්ය මාර්ගයේ වඩන ආකාරය තමයි විස්තර වෙන්නේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් ඒ බණ අහන්නේ ඒ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට ධර්මයේ අහලා පමණක් එයින් නැවතුණා නම් අපට ධර්මයෙන් ලැබෙන ප්‍රයෝජන ලබන්නට බෑ ධම්සනේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරලා තියෙනවා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කොහොමද කියලා ශ්‍රවණ ධාරණ පටිපත්ති පටිවේද කියන අවස්ථා හතරක්. ශ්‍රවණ කියන්නේ ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සමන් දීලා හිත කන යොමු කළා හිතන් ධර්ම ශ්‍රවණය කර ගැනීම. ධාරණය කියන්නේ අසන ලද ධර්මයේ හොඳට මතකයේ තබා ගැනීම. සිතේ මැකී යන්න නොදී හොඳට මතකයේ තබා ගැනීම. පටිපත්ති කියන්නේ අහලා මතකයේ තබාගත් ධර්මයට අනුම ප්‍රතිපත්ති ධර්මයන් පිළිවෙල. මේ කාරණා තුනම සම්පූර්ණ වෙන්න ඒව සම්පූර්ණ වෙනකොට පටිවේද කියන හතරවෙනි කාරණය ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම සම්පූර්ණ වෙනවා මෙන්න මේ ආකාරයටයි බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය ශාන්ත ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කියලා හිතන් සරියොත් මහ රහතන් වහන්සේ වදාරලා කියනවා. ඒ අනුව මේ හැමදෙනාම ධර්මයේ ඇසීමට පමණක් සීමා නොවේ ඒ ධර්මයට අනුව පිළිපදෙමින් ප්‍රායෝගික වශයෙන් කටයුතු කරමින් ඒ ධර්මයේ අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපි භික්කවේ යේකේච බීජගාම භූතගාම බුද්ධින් විරෝල්හින් වේපොල්ලං ආපජ්ජන්ති මහණෙනි යම්සේ යම්කිසි බීජගාම භූතගාම කියන මේවා අවිරුද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙනවා. සබ්බේතේ පටවින් නිස්සාය පටවියං පතිත්තාන. ඒ ශේරම බීජගාම බුදකාම කියන ඒවා පොළොව අසුරු කරගෙන පොළොවේ පිහිටලා තමයි අභිරුද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙන්නේ. ඒවමේතේ බීජගාම භූතගාමා බුද්ධින් විරෝල්හින් වේපොල්ලං ආපජ්ජං මෙන්න මේ විදිහට බීජගාම භූතගාම කියන මේවා අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙනවා කියලා මුලින්ම බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් දේශනා බොහෝ විට අසන්නට කාරණය තේරුම් කර දීමට බුදුරජාණන් වහන්සේ මේ උපමා බොහෝම භාවිත කරලා තියෙනවා. මේ දේශනාවෙත් ඒ වගේ මේ උපමාවක් තමයි කලින්ම දේශනා කළේ. සේයදාපි භික්කවේ යේකේච බීජගාම භූතගාමා මේ බීජගාම භූතගාම කියනම පදවල අපි සරල වශයෙන් තෝරා ගන්නකොට අපට ඒක ගන්න පුළුවන් ගස් වැල් කියලා. ඒව තමයි අභිරුද්ධියට වැඩි දියුණුවට විපල භාවයටපත් වෙන්නේ. නම් බීජ කියනකොට විවිධාකාර බීජ තියෙනවා. දැන් මුල් පළවෙනේවා තියෙනවා. කරපිංච වගේ දේවල් වල මුල පැලවෙනවා. ඒවට කියනවා මූල බීජ කියලා. දඬු පැලවෙන ඒවා තියෙනවා. ඔය මායියක කොහිල වාගේ දේවල් ඒවා දඬ පැලවෙනවා. ඒවට කියනවා කන්ද බීජ කියලා. සමහර ඒවා පළවෙනවා කරටිය. ඒවට කියනවා අග්ග බීජ කියලා. ඒ බුලද්දල් වැනි දේවල් කරටිය පළවෙන ඒවට අග්ග බීජ කියලා කියනවා. සමහර ඒවා gedhi පළවෙනවා. දැන් තල් පොල් වැනි දේවල් gedhi පළවෙනවා. ඒවට කියනවා පළු බීජ කියලා. සමහර ඒවා බීජ ඇටපැළ වෙනවා. අඹ වී වගේ දේවල් වල ඇටපැළ වෙනවා. ඒකට මේ විදිහට මේ බීජ වර්ග හැම එකක්ම අබිරුද්ධයට වැඩි දියුණුවට විපල භාවයටපත් වෙන්න කොහොමද පඨවෙන් නිස්සාය පඨවියන් පතිත්තාය පොළොව අසුර කරගෙන මහ පොළොවේ පිහිටන තමයි මේ සේරම බීජ වර්ග අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙනවා අභිවෘද්ධියටපත් වෙන්නේ මුලින්ම ඒ හැම දෙයක්ම රෝපණය කළාම මහ පොළොවට මුල් ඇද ගන්නවා අංකුරයක් මතුවෙනවා. ඒකට අපි කියනවා පැලවෙනවා කියලා. ඒ අංකුරයක් හටගන්නේ කොහොමද? මහ පොළොවට මුල් ඇදගත්තා. මේ විදිහට මුල් ඇද ගැනීම ඒ වගේම අංකුර හට ගැනීම මේක තමයි මුල්ම අවස්ථාව. ඒක තමයි અભිවෘද්ධියටපත් වෙනවා කියන්නේ. අංකුර හට ගන්නම පොළොවට මුල ඇද ගන්නවා. විරෝල්හින් වැඩි වුණාටපත් වෙනවා කියන්නේ ඊට පස්සේ පොළේ සාරය ලැබමින් ඒ බීජ වර්ග වලින් හටගන්න ගස් වැල් මේව වැඩි දියුණුවට හදෙනපත් වෙනවා ගස් වැවෙනවා වැල් වැවෙනවා කලක් යනකොට ඒව සම්පූර්ණ වෙලා වැවෙනවා ඒක තමයි බිරූල්හි භාවයට වැඩි දියුණු භාවයටපත් වෙනවා කියන්නේ වේපුල්ලං ආපජ්ජන්ති කියන්නේ ඒවා ඒ ගස්වල මල් පල හට ගන්නවා. පළදරණ එක තමයි මේ වේපුල්ලං ආපජ්ජන්ත කියන්නේ. මේ විදිහට මේ හැම බීජ වර්ගයක්ම පොළොවට මුල ඇද ගැනීමෙන් අංකුර නැගීමෙන් අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට ගස්සල් සම්පූර්ණත්වයටපත් වෙලා හැදීමෙන් ලොකු මහත් වෙලා වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට මේ ගස්කල් වල පළ දරන කොට මල් පළ හටගත්තාම විපුල භාවයටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගත්ත උපමාව මේකයි කාටත් වැටහෙන කාටත් තේරුම් ගන්න පුළුවන් උපමාවක්. ඔය මෙතෙක් කියන ලද බීජ වර්ග රෝපණය කරන්නේ පොළොවේ. එතකොට මේ බීජ වර්ග පොළොව ආශ්‍රය කරගෙන පොළොවට මුල් අද ගන්නවා අංකුර නැගී හිටිනවා. අන්න ඒකේ අභිවෘද්ධියටපත් වෙනවා. ඊළඟට ඒ ගස්යල් ලොකමහත් වෙනවා වැඩෙනවා හැදෙනවා. ඒක තමයි වැඩි දියුණුව තත්ත්වයටපත් වීම කියන්නේ. ඊළඟට මේ ගස් යල් හැදිලා අවසානයේදී මල් පල හට ගන්නවා පල දරනවා. අන්නේ අවස්ථාව තමයි විපල භාවයටපත් වෙනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවමෙතේ බීජගාම භූතගාම බුද්ධින් විරෝල්හෙන් වේපොල්ලං ආපජ්ජං මෙන්න මේ විදියට මේ ගස්යල් පොළොව ආශ්‍රය කරගෙන අභිවෘද්ධියටත් වැඩි දියුණුවටත් විපුල භාවයටත් පත්ය. මේ උපමාව කලින් දේශනා කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒව මේවකෝ භික්කවේ භික්ඛු මේ උපමාවෙන් විස්තර කළ හැටියට මහණෙනි භික්ෂුව සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සීලේ අසුර කරගෙන සීලයේ පිහිටලා අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තු ආර්ය ශ්‍රාංක මාර්ගයේ වඩමින් අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරන්තෝ ආර්යස් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරමින් බුද්ධින් විරෝල්හෙන් වේපොල්ලං පාපුනාති ධම්මේසු අභිවෘද්ධියට වැඩි දියුණුවට විපල භාවයටපත් වෙනවා මේ ධර්මයන් පිළිබඳව ධර්මයන් කියලා මෙතන සඳහන් කළේ ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි. දැන් කලින් උපමාව අදාළ මහණෙනි යම් කිසි මේ ගස්වැල් ආදී දේවල් බීජ වර්ග තියෙනවා නම් ඒ හැම බීජයක්ම මහ පොළොව ඇසුරු කරගෙන මහ පොළොවේ පිහිටලා හිටන් ඒවා અભිවෘද්ධියටත් වැඩ දියුණුවටත් විපුල භාවයටත් පත් වෙනවා මහණෙනි ඒ වගේම මේ ශාසනයේ භික්ෂුව සීලං නිස්සාය සීලේ පදිත්තා සීලය අසුරු කරගෙන සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරමින් මේ ධර්මයන් පිළිබඳව මේ ශාසනයේ දහම් ධර්මයන් පිළිබඳව අභිවෘද්ධියට වැඩි දියුණුවට විපල භාවයට පත් වෙනවා මේ උපමාව කලින් දේශනා කළ ඊළඟට උපමෙය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ බීජ වර්ග හැම එකක්ම පොළොවට මුල් අදගෙන අංකුර හට ගන්නවා. ඒකට දැන් මෙතන උපමාවට සීලය තමයි මහා පෘථිවිය. ඒ සීලය නැමැති බිමේ භූමිය තමයි මොනවාද සමතේ පස්සනා ආර්ය මාර්ග කියන බීජය හට ගන්නවා. සීලේ නැමැති මහා පෘථිවියෙහි සමාධි දර්ශනා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ බීජය වෘක්ෂයේ බීජය හට ගන්නවා. අභිරුද්ධියටපත් වෙනවා කියන්නේ අර මහා පොළොවේට මුල් ඇදගෙන අංකුර නගින්න වගේ මේ සීලේ නැමැති මහා පෘථිවියේ පිහිටලා සමාධි විදර්ශනා ආර්ය මාර්ග මේ කියන මේ බීජයන් සීලයෙන් නැමැති මහා ප්‍රතිවේ පිහිටලා සමාධි දර්ශනා කියන මේ බීජයන් අභිවෘද්ධියටපත් වෙනවා ඒ අභිවෘද්ධියටපත් වෙනවා කියන්නේ ඒවා වැඩි දියුණු වෙනවා සමාධිය විදර්ශනාව කියන දෙකම වැඩි දියුණු වෙනවා. ඒ සමාධිය උපචාර සමාධිය, අර්පණා සමාධිය ආදී වශයෙන් වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට විදර්ශනාවත් වැඩි දියුණුවටපත් වෙනවා. ප්‍රථම ධාන ආදී වශයෙන් ධාන වශයෙන් උත් ඊළඟට ආකාසානංචායතනාදී ධාන පංච අභිඥා මේ ඔක්කොම අතලත් වෙනම සමතේට සමාධියට ඊළඟට විදර්ශනාවට ඇතුළත් වෙනවා අනිත්‍යානපස්සනාදී දේවා මේ සමාධි විදර්ශනා නැමැති වෘක්ෂය හැදෙන්න ඒක බීජය තමයි මේ සීලය පිහිටන සීලය නැමැති භූමියෙහි පිහිටලා සමාධි විදර්ශනා නැමැති පැලෑටිය අභිවෘද්ධියටපත් වෙනවා ඒ අභිවෘද්ධියටපත් වෙනවා කියන්නේ සීලයෙන් පස්සේ චිත්තවිසුද්ධිය කියලා සමාධියේ පැත්තෙන් වැඩි දියුණුවක්. ඊළඟට ධිට්ඨි විසුද්ධිය කියලා මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය නාම රූප වශයෙන් බෙදා හදාගෙන තේරුම් ගන්නවා. ඒකත් මේ විදර්ශනාවේ අභිවෘද්ධි වැඩි දියුණුව තමයි. ඊළඟට අතීත වර්තමාන අනාගත කියන මේ තුන් කාලයේ තියෙන සියලු සැකදුරු කරමින් නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් හේතුඵල ධර්ම වශයෙන් වටහා ගන්නවා. ඒ අවස්ථාව තමයි කාංකා විතරණ විසුද්ධිය. මේ වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට මග නමග දැනගන්නා නුවණ ඇති කරගෙන හිටන් නමග අතහැරලා මාර්ගයට බැසීමෙන් අන්න තවත් දුරට විදර්ශනා වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, උද්‍යව ඥානය, භංග ඥානය මේ විදිහට ඥාන පරම්පරාව යනවා වැඩි දියුණු වෙන්නේ. උද්‍යව්‍ය භංග බය ආදීනව නිබ්බිදා මුංජිත කම්මතා පටිසංකා සංඛාරුපේක්ෂා කියලා මේ ප්‍රති මේ ඥාන පරම්පරාව දියුණුවට පත් වෙනවා. මේ විදිහට තමයි මේ සමාධි විදර්ශනා නැමැති වෘක්ෂය මහා පෘථිවිය නැමැති සීලයෙහි පිහිටලා හිටන් අභිවෘද්ධියටපත් වෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අන්තිම කෙළවර දක්වා. මේ අතරේ ඒවෙන් ගුණ ලැබෙනවා අන්තිමට මල් පල හට ගන්නවා මාර්ග ඵල නැමැති ඵල දරනවා මල් පල හට ගන්නවා ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ උපමාව සංසන්දනය කරගන්නේ අර ගස්සල් ආදී හැදෙන බීජ වර්ග මහා පොළොවට මුල් අදගෙන අංකුර නැගෙමින් ඒවා අභිවෘද්ධියටපත් වෙනවා ඊළඟට ඒ ගස්සල් ලොකු මහත් වෙලා හිටන් වැඩි දියුණුවටපත් වෙනවා. ඊළඟට ඒවා මල් පල හටගෙන හිටන් විපුල භාවයටපත් වෙනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ භික්ෂුව ශීලය නැමැති භූමියෙහි පිහිටලා මේ සමාධි විදර්ශනා නැමැති ගුණ වඩනවා. ඒක තමයි පළාතිය. ශීලය නැමැති පොළොවේහි මුල් හට ගන්නව අංකුර නගිනවා. මොනවද මේ සමාධි දර්ශනා නැමැති පළාටි. ඒක වැඩිලා අර කලින් කියා දුන්න හැටියට සීල විසුද්ධියේ පටන් දිගට මේ සප්ත විසුද්ධි ආකාරයට වැඩි දියුණු භාවයටපත් වෙනවා. ඊළඟට මල් ඵල දරනවා. ඵල දරනවා කියන්නේ මාර්ග ඵල අවසානයේදී පහළ වෙනවා. එතකොට තමයි විපල භාවයටපත් වෙන්නේ. දැන් මේ උපමාවත් උපමේයත් දෙක තේරුම් ගන්න පුළුවන් ශ්‍රාවකයන්ට මම කියා දුන්නාට පස්සේ මේ විදිහේ උපමාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කර වදාළේ. ඊළඟට තවදුරටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච භික්කවේ බික්ක සීලං නිස්සාය සීලේ පතිත්ථාය අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්තෝ අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරන්ත බුද්ධින් විරෝල්හින් වේපුල්ලං පාපුනාති ධම්මේ මහණෙනි භික්ෂුව ශීලය අසුර කරගෙන ශීලය පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩ දියුණු කරමින් මේ ධර්මයන් පිළිබඳව මේ මාර්ගයේ පිළිබඳව අභිවෘද්ධියට වැඩි දියුණුවට විපුල භාවයටපත් වෙන්නේ කොහොමද මේ ධර්මයන් පිළිබඳව? නැවත බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගලා ඒක කෙරෙන්නේ කෙසේද කියලා විස්තර කරලා දෙනවා. ඉදමික්කමේ බික්කු සම්මාදිට්ඨින් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්තග්ග පරිණාමී දැන් ආර්ය මාර්ගයේ අංග 8ක් තියෙනවානේ සම්මයක් දෘෂ්ටි ආදී මුල්ම අංගය සම්මයක් දෘෂ්ටි අරගෙන බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළා. ඉතින් මේ සම්මයක් දෘෂ්ටිය පිළිබඳව වදාරන කාරණා ටික තේරුම් ගත්තාම අනික් හත පිළිබඳවත් ඒ ඒ අනුව ශ්‍රාවකයන්ට වටහා ගන්නට පුළුවන්. ඒ නිසා මුලින්ම මේ සම්මයක් දෘෂ්ටිය පිළිබඳව වදාළ කාරණා පිළිබඳව තමයි විස්තර කරලා දෙන්නේ. ඒ නිතරම ධර්ම දේශනාවලදී මේ ශ්‍රාමකයන්ට අසන්නට ලැබෙනවා මේ ආර්ය ශ්‍රාංක මාර්ගය පිළිබඳව. ඒ නිසා මම මේ ධර්ම දේශනාවේදී ඒවා පිළිබඳව විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුත් ඒවා නිතර අහන නිසා එයින් සිදුවෙන කාර්යභාරය පිළිබඳව තමයි විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නඟලා වගේ මහණෙනි මේ ශාසනයේ භික්ෂුව සීලය අසුර කොටගෙන සීලයේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු කරමින් මේ ධර්මයන් පිළිබඳ අභිවෘද්ධියට වැඩි දියුණුවට විපල භාවයටපත් වෙන්නේ කෙසේද? කලින් අර උපමාව කියා දුන්නානේ. සමත විපස්සනා නැමැති සමාධි විදර්ශනා නැමැති පැලෑටිය තමයි මේ සීලේ නැමැති පොළොවේ පිහිටලා මුල් අඳගෙන අංකුර හටගෙන ඒ ගස පැලෑපිය වැඩි දියුණුවට පත් වෙලා හිටන් අන්තිමට මාර්ගඵල නැමැති ඵල දරන. ඉතින් ඒක වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළා. ඉද බික්කවේ බෙක්කෝ සම්මා දිට්ඨින් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විවේක නිස්සෘතව විරාග නිස්සෘතව නිරෝධ නිස්සෘතව වස්සග්ග පරිණාමෙන් කියන ආකාරයට සම්‍යක් දෘෂ්ටිය වඩන ඒ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව මුලින්ම දේශනා කරන සම්‍යක් සංකල්ප ආදී අනිත් හත ගැනත් මේ ආකාරයටම දේශනා කළා තියෙනවා. ඉතින් මේ එක අංගයක් ගැන විස්තර කරලා දුන්නාම අනිත් අංග හත ගැනත් මේ ශ්‍රාවකයන්ට තේරුම් ගන්නට පුළුවන් හැම කෙනෙකුටම වගේ දහම් පාසල් දරුවන්ට පවා මේ මාර්ගාංගාට පාඩම්. ඒ නිසා තේරුම් ගන්නට පුළුවන්. ඉතින් මෙහිදී වදාරන්නේ සම්මා දිට්ඨින් භාවයති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං මොස්සග්ග පරිණාමින් කියලා මෙතන පද හතරකින් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරගෙන ධම්සෙනෙමේ සරියුත් මහ රහතන් වහන්සේ මේකේ අර්ථ විවරණය කරනවා දැන් මෙතෙක් විස්තර කළේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා. ඊළඟට ධම්සෙනේ සරියොත් මහරහතන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව අර්ථ විවරණයක් කරනවා. මේක අතුලත් වෙන්නේ ප්‍රතිසම්බෙදා මාර්ගය කියන ග්‍රන්ථයට. දැන් මෙතෙක් විස්තර කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. දැන් ඊළඟට විස්තර කරන්නේ මොනවද? මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිබඳව සරියුත් මහ රහතන් වහන්සේ අරත විවරණය කරපු හැටි. අන්න ඒ ටික තමයි මෙතන් පටන් විස්තර කර දීමට බලාපොරොත්තු වෙමු. බුදුරජාණන් වහන්සේ වදාළනේ සම්මා දිට්ඨින් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං උස්සග්ග පරිණාමින් කියලා පද හතරක් මේ පද හතර බුදුරජාණන් වහන්සේ වදාළේ පද හතර සරියොත් මහ රහතන් වහන්සේ ඒ පද හතරට අර්ථ විවරණය කරනවා. එතකොට මේ පද හතර පිළිබඳව එක එකක් පිළිබඳව විස්තර කරලා දුන්නාම අනික් කාරණා පිළිබඳවත් ශ්‍රාවකයන්ට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ සරියොත් මහ රහතන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටි ආදී අංග 8 පිළිබඳවම මේ අර්ථ විවරණය කරනවා. අපි මෙහිදී සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව පමණක් විස්තර කරනවා. එතකොට ශ්‍රාවකයන්ට මේ කටපාඩම් තියෙන නිසා සම්්‍යක් සංකල්පාදී මේවා පිළිබඳවත් මේ විදියටමයි කියලා තේරුම් ගන්නට පුළුවන්. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ වදාරනවා සම්මා දිට්ඨිය කතමේ පංච විවේක අර බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවේ කොටසක් අරගෙන සරියුත් මහරහතන් වහන්සේ අර්ථ විවරණය කරන සම්මා දිට්ඨිය කතමේ පංච විවේක. ඒකට උන්වහන්සේ වදාරනවා මේ සම්මයක් දෘෂ්ටිය පිළිබඳ විවේක පහක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ විවේක නිස්සිතං කියලා විවේකයේ අසුර කරමින් කාමයක් දෘෂ්ටිය වඩනවා කියලා. සරියත් මහරහතන් වහන්සේ එක පදයක් අරගෙන සම්මාදිට්ඨියා කතමේ පංච විවේක මේ සම්‍යක් දෘෂ්ටියේ විවේක පහක් තියෙනවා මොනවද මේ පංච විවේක වික්ඛම්බන විවේකෝ තදංග විවේකෝ සමුච්ඡේද විවේකෝ පටිපස්සද්ධි විවේකෝ නිස්සරණ විවේකෝ කියලා. මේ විදිහට විවේක පහක් තියෙනවා. වෙනත් තැන්වල මේ විවේක කියන පදය කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තුන් ආකාරයනුත් කියනොත් අර්ථ විවරණය කරලා කියනවා. ඒකත් මේ චූල නිर्देशය කියන එකේ සරියුත් මහරහතන් වහන්සේ මේ අර්ථ විවරණය කරලා කියනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් මේ විවේක කියන වචනේ තේරුම වෙන් වෙනවා කියන එකයි. අත්තර දානවා වෙන් වෙනවා වගේ තේරමක් තමයි එකෙන් වෙන්නේ. ඒ කාය වේක, චිත්ත වේක, උපදි වේක කියන්නේ කොහොමද? දැන් යම් කෙනෙක් ජන සමාජයෙන් ඈත් වෙලා හුදකලාව එක්කලාව යම් විවේකස්ථානයකට පැමිණිලා භාවනා කරමින් වාසය කරනවා සතර ඉරියව්මේම හුදකලාව ඒකීව වාසය කරනවා. දැන් එතකොට කවුරුවත් මේ සමාජයක කිසිම අසුරක් මොනවත් නැහැ. තනියම හුදකලාව භාවනා කරමින් සිහිනුමන පවත්තමින් මෙහෙම වාසය කරනවා. අන්න ඒකට කියනවා කාය විවේකය කියලා. ඊළඟට චිත්ත විවේකය කියන්නේ දැන් අර කාය විවේකය කියන එකෙන් තේරෙනවා විවේක කියන්නේ මොකක්ද කියලා මේ ජන සමාජයෙන් වෙන් වුණා ඈත් වෙනවා ඈත් වෙනවා වෙන් වෙනවා කියන තේරුම චිත්ත විවේක කියලා කියන්නේ දැන් ප්‍රථම ධානයේදී නීවරණයන්ගෙන් වෙන් වෙනවා දෙවෙනි ධානයේදී විතර්ක විචාරයන්ගෙන් වෙන් කරනවා. තුන්වෙනි ධානයේදී ප්‍රීතියෙන් වෙන් කරනවා. හතරවෙනි ධානයේදී සැප දුක් දෙකෙන්ම වෙන් වෙන අපේක්ෂාවෙ පිහිටනවා. මේ ආකාසානං ඡායතනාදී ධානාත් එයින් එකින් එක එකින් එක වෙන් වෙලා ඈත් වෙලා ඉදිරියට යනවා. ඊළඟට සෝවාන් අවස්ථාවේදී සත්කා දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ප්‍රධාන වශයෙන් මේ සංයෝජන තුනක් ඈත් කරන එතනත් විවේකය තමයි. සතරදාගාමි මාර්ගයේදී කාමරාග ව්‍යාපාද දෙක තුනී භාවයටපත් කරනවා. එතනත් විවේකය. අනාගාමි මාර්ගයෙන් කාමරාග ව්‍යාපාද දෙකෙන් වෙන් වෙන සහ මුලින්ම ඈත් වෙනවා. ඒක ඇතුළත් වෙන්නේ චිත්ත විවේකයට. රහත් මාර්ග ඥාණයෙන් රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ සංයෝජනයන් පහකින් ඈත් වෙනවා වෙන්නේ. මෙන්න මේ ටිකට කියනවා චිත්ත විවේකය කොට කාය විවේක චිත්ත විවේක ඊළඟට උපදි විවේකය උපදි කියන්නේ පංච උපාදානස්කන්ධය තවත් නොඑක් වෙන වෙන නම් තියෙනවා කොහොමන සමස්තයක් වශයෙන් ගත්තහම කන්දුපදි කියලා මේ පංච උපාදානස්කන්ධය තමයි උපදි කියන්නේ උපදි කියන එක තේරම තමයි සැප දුක් ආදී මේ පිහිටනවා කියන තේරම. ඒ පංච උපාදානස්කන්ධයෙන් නාම රූප ධර්මයන්ගෙන් සියලු සංස්කාර ධර්මයන්ගෙන් වෙන් වෙනවා. හේතුඵල ධර්ම ඔක්කොගේම වෙන් වෙනවා. අසංකත කියන්නේ ඒකයි. ඒ නිර්වාණය නිර්වාණය තමයි උපදි වේකේ කියන්නේ. එහිදී කාය වේක, චිත්ත වේක, උපදි වේක කියලා මේ විවේක තුනක් පිළිබඳව විස්තර කරලා තියෙනවා. මෙතන වෙන ආකාරයකට විවේක පහක්, වෙන්වීම පහක්, අත්තර දැමීම පහක් මේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා ඒ පිළිබඳව අර්ථ විවරණය කරනවා. සම්මා දිට්ඨියා කතමේ පංච විවේක සම්මයක් දෘෂ්ටියේ මේ විවේක පහ මොනවද? වික්ඛම්බන විවේකෝ තදංග විවේකෝ සමුච්ඡේද විවේකෝ පටිපස්සද්ධි විවේකෝ නිස්සරණ විවේකෝ විස්කම්බන විවේකය තදංග විවේකය සමච්ඡේද විවේකය, පටිපස්සද්ධි විවේකය, නිස්සරණ විවේකය කියලා පහයි. මේ විවේක දේශනා කරන කොටත් මේ විස්කම්බන තදංග කියන විවේක මේ විවේක දෙක මාරු වෙනවා. සමහර තැන්වල තදංග විවේක පළවෙනි අංකයට යනවා දෙවෙනි එකට විස්කම්බන විවේකයට යනවා මේ දේශනාවේදී මෙහෙම මාරු වෙනා දේශනා කරන්න හේතුව මේ සීලේ පිහිටලා සීලේ ආශ්‍රය කරගෙන ආර්ය මාර්ගයේ වඩනවා කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මෙතන හිතේ එකඟතාවයක් ඇති වෙනවා. ඒකට කියනවා සමාධිය කියලා. එහෙම හිතේ එකඟතාවය ඇති කරගෙන තමයි මේ විදර්ශනා බහින්න එහෙම නැත්නම් විදර්ශනා කරනකොට හිතේ එකඟතාවයේ සමාධිය ඇති වෙනවා ඒකට කියනවා විදර්ශනා සමාධිය අනිමිත්ත සමාධිය කියලා. මෙන්න මේ හේතුව නිසා වෙන්නට ඕන විස්කම්බන විවේකයේ පළවෙනි අංකයට ආවා තදංග විවේකයේ දෙවෙනි අංකයට ගියා. අපි නිතර භාවිතා කරන හැටියට තදංග විස්කම්බන සමච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියලා තමයි බියවහාර කරන්නේ. මෙතෙන්දි මෙන්න මේ காரணා නිසා විස්කම්බන විවේකයේ පළමු අංකයට ආව තදංග විවේකයේ දෙවෙනි අංකයට ආවා. එකට සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා සම්මාදිට්ඨියා කතමේ පංච විවේක මේ සම්‍යක් දෘෂ්ටියේ විවේක වෙන්නේ මතහැර දැමීම් පහක් තියෙනවා මොනවාද ඒවා වික්ඛම්බන වේකෝ තදංග වේකෝ සමච්ඡේද වේකෝ පටිපස්සද්ද වේකෝ නිස්සරණ වේකෝ නිෂ්කම්බන තදංග සමච්ඡේද පටිපස්සද්ද නිස්සරණ කියලා මේ පස්සාකාරයෙන් විවේකයේ පිළිබඳව අර්ථ විවරණයක් කළා ධම්සෙනෙමි සරියුත් මහ රහතන් වහන්සේ. ඉතින් මේ විවේක පහ පිළිබඳව දේශනා කරලා ඊළඟට උන්වහන්සේ ඒ විවේකයන් පිළිබඳවත් ආය අර්ථ විවරණය කරනවා. දැන් අපි හිතමු අපට ගැටලුවක් මතුවෙන වික්ඛම්බන විවේකය කියන්නේ මොකක්ද කියලා. අම්න දාන්සනේ සරියොත් මහ රහතන් වහන්සේක අරති විවරණය කරන වික්ඛම්බන විවේකය කියන්නේ මෙන්න මේකයි කියලා. මේ විදිහට මේ විවේක පහ පිළිබඳවම සරියොත් මහ රහතන් වහන්සේ වදාරනවා විවේකය කියන්නේ වෙන්වීම කියන එකනේ කිව්වේ. අත්තර දානවා වෙන් වෙනවා කියන තේරම තියෙන. අයින් වෙනවා වෙන් වෙනවා. ඒ වෙන්වීම පහක් තමයි මේ විවේක නමින් මෙහිදී සරියුත් මහ රහතන් වහන්සේ වදාළේ. විස්කණ්ඩ මොන විවේකේ තදංග විවේකේ සමිච්ඡේද විවේකේ පටිපස්සද්ද විවේකේ නිස්සරණ විවේකේ කියලා පස්සාකාරයකින් නොන්වහන්සේ මේ විවේකය පිළිබඳව අර්ථ විවරණය කළා. ඊළඟට දැන් උන්වහන්සේම මේ විවේක මහ පිළිබඳව එකින් එක අරගෙන සැකෙමින් විස්තර කරලා දෙනවා මෙන්න මේ මේක මේකයි මෙන්න මේ මේකේ මේකයි කියලා. දැන් මුල ඉඳලම අපි ගත්තාම දැන් ආර්ය මාර්ගය වඩනවා කියලා කියවනේ. මේ ශාසනයේ භික්ෂුව සීලයේ පිහිටලා සීලයේ අසුර කරගෙන ආර්ය මාර්ගයේ වඩමින් ආර්ය මාර්ගයේ වැඩ ජීවන කරමින් මේ ශාසනයේ දේ ධර්මයන් පිළිබඳව අභිවෘද්ධියට වැඩ ජීවනවට විපල භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේම වදාළා. ඒක කෙරෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ නගලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද බික්කවේ බික්කු සම්මාදිට්ඨින් භාවයේදී විවේක නිස්සිත මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විවේකයේ අසුර කරපු සම්‍යක් දෘෂ්ටිය වඩනවා විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්තග්ග පරිණාමං කියන මේ පද හතරකින් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා එතකොට සරියොත් මහරහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරගෙන ඊළඟට ආර්ථ විවරණය කරනවා. සම්මා දිට්ඨිය ගතමේ පංච විවේක සම්‍යක් දෘෂ්ටි විවේක කීයක් තියෙනවද? ඒ පහ මොනවද? වික්ඛම්බන වේක, තදංග වේක, සමච්ඡේද වේක, පටිපස්සද්ද වේක, නිස්සරණ වේක කියලා පහකට බෙදලා දේශනා කරනවා. විස්කම්බන, තදංග, සමුච්ඡේද පටිපස්සද්දී නිස්සරණ කියලා පස් ආකාරයක. එහෙම දේශනා කරලා ඊළඟට විස්කම්බන වේකේ මොකද්ද? තදංග වේකේ මොකද්ද? සමුච්ඡේද වේකේ මොකද්ද? පටිපස්සද්ද වේකේ මොකද්ද? නිස්සරණ වේකේ මොකද්ද කියලා වෙන වෙනම සැකෙමින් නැවතත් අර්ථ විවරණේ කරනවා. වික්ඛම්බන විවේකෝච නීවරණානං පඨමඥානං භාවය මේ විදිහට විස්තර කළේ මේ විස්කම්බන වේගය ලැබෙන්නේ කොයි අවස්ථාවෙද පඨමඥානං භාවයට ප්‍රථම ඥානයේ වඩනකොට මොනවාන්ද වෙන් වෙන්නේ නීවරණාන අන්න විවේකය කිව්වේ වෙන් වෙනවා කියන එකනේ ඈත් වෙනවා වෙන් වෙනවා කියන එක. ඒක විස්කම්බන විවේකය කියන්නේ ප්‍රථම ධානයේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන්වීම. ඒ නීවරණයන්ගෙන් වෙන් වෙලා ඕන මේ බුද්ධ ශාසනයේ හැම ගුණයක්ම වැඩි දියුණු කරන්න. ඒ පිළිවෙලට අනුව තමයි සරියුත් මහ රහතන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ අර්ථ විවරණේ කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන සූත්‍ර දේශනාවල බොහොම එක තියෙනවා ඒ තථාගතෝ නම මහා ගුණයෙන් යුක්ත ලෝතර බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙනම ඊළඟට උන්වහන්සේ මොළමදාග යහපත් වූ මේ නිවන් මඟ දේශනා කරනම ඒක අහනා මේ ගෘහපතියෙක්ව ගෘහපති පුත්‍රයෙක්ව කවුරු හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගන්නවා ඊළඟට ගිහිගේ අතහැර දමලා මහාන වෙලා සීලය පුරලා ඊළඟට ඉන්ද්‍රිය සංවරය සන්තුෂ්ඨිතාවය අල්පේච්ඡතාවය සති සම්පජඤ්ඤාදී මේ ගුණ වදාරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ තැන්වල දේශනා කරන්නේ මේ නීවරණ ප්‍රහාර ඉතින් සරියොත් මහරහතන් වහන්සේත් ඒ බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුවම මේ දේශනාවේ අර්ථ විවරණය කරලා තියෙනවා. මුලින්ම නීවරණයන් ප්‍රහාණය කෙරේ. මේ නිසා තමයි වික්ඛම්බන විවේකය කියන එක අංක 1ට ගත්තේ. වික්ඛම්බන විවේකෝච නීවරණානං පඨම ඥානං භාවයට ප්‍රථම ඥානයේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන් වෙනවා ඒකට කියනවා විස්කම්බන විවේකය දැන් මේ ප්‍රථම ඥානය ගැන පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ ප්‍රථම ඥානයට ඉස්සෙල්ලා ඇති වෙනවා මේ සමාධිය ඇති වෙනවා. උපචාර සමාධි කියලා ඇති වෙනවා. උපචාර සමාධියෙත් මේ නීවරණයන් යටපත් වෙලා අයවැයෙන් ඈත් වෙනවා. ඊළඟට මේ භාවනා කරන්න සමාධි දර්ශනා භාවනා කරන්න යම් කෙනෙක් පටන් ගත්තා නම් ආරම්භයේ ඉඳලම ටිකෙන් ටික ටිකෙන් ටික මේ නීවරණයන්ගෙන් වෙන් වෙනවා ඈත් වෙනවා එහෙම ඈත්වලා උපචාර සමාධි මට්ටමට ආම සෑහෙන ප්‍රමාණයකට මේ නීවරණයන්ගෙන් ඈත් වෙනවා. ඒ උපචාර සමාධියේදීත් පහළ වෙන විතර්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා කියන මේ අංගයන්ගේ බලයෙන් නීවරණයන්ගෙන් වෙන් වෙනම ඈත් වෙනවා. ප්‍රථම ධානයේදී මේ විතරක ਵਿਚාර ප්‍රේති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ බලවත් ඇති වෙනවා. ඒ නිසා හොඳින්ම නීවරණයන් යටපත් වෙලාන ලෞකික වශයෙන් ප්‍රහාණය කරා. ඒ ප්‍රහාණය කරගත්තු එක මේ දෙවෙනි ධානයේදී තවත් බලවත් වෙනවා. තුන්වෙනි වහනේදී තවත් බලවත් වෙන ඔය විදිහට ධානයෙන් ධානය මේ නීවරණයන් බොහෝම ඈතට යනවා වෙන් වෙනවා ඒවෙන් ඒවෙන් ඈත් වෙනවා ඒ නිසා තමයි මේ විස්කම්බන විවේකය කියන්නේ අපි දල වශයෙන් සරල වශයෙන් ගත්තාම සමාධියේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන් වෙනවද ඈත් වෙනවද අන්නේ අවස්ථාවට කියනවා විස්කම්බන විවේකී කියලා. ඒ විවේක පහක් පදාරලා දැන් එකක් සැකවින් විස්තර කළා. වික්ඛම්බන විවේකෝච නීවරණානම් පටමඥානං භාවයතු. නීවරණයන්ගෙන් ඈත් වෙන ප්‍රථම ධානයේ වඩනකොට නීවරණයන්ගෙන් වෙන් වෙනවා ඈත් වෙනවා ඒක තමයි විස්කම්බන විවේකී කියන්නේ. ඒ නීවරණයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්නට මේ අවස්ථාව නෙමෙයි. වරින් වර ඒ පිළිබඳව විස්තර කරලා දීලා තියෙනවා. කාමච්ඡන්දනේ මරණය මේ ලෞක වස්තු කාමයන් පිළිබඳව ඇති වෙන ආශාව කැමැත්ත කාමච්ඡන්ද නීවරණය ව්‍යාපාදයේ හිත නරක් වෙන එක දූෂ්‍ය වෙන එක ඒක ද්වේෂ මූලිකයි ඒක තමයි ව්‍යාපාද නීවරණය තේන මිද්ද නීවරණය කියන්නේ හිතේ කයේ අකර්මණ්‍ය බව, ඇලිමැලි ගතිය, වැඩකට ගන්න බැරි ගතිය. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිත විසිරී යන ගතිය, තමන්ට කරගන්න බැරි වෙච්ච යහපත් දේවල් පිළිබඳවත් තමන්ගෙන් වෙච්ච වැරදි පිළිබඳවත් පසුතැවලි වෙන ගැතිය. සුද්ධච්ච කුක්කුච්ච නීවරණ. ඊළඟට විචිකිච්ඡානී වරණ තුනුරුවම් පිළිබඳව බුදුරජාණන් වහන්සේ බදාළ නිවන් මඟ පිළිබඳව හරියට නිගමනයකට බැස ගන්න බෑ මේක මෙහෙමමයි කියලා දෙගිඩියාව. එහෙමද මෙහෙමද කියන සැකේ. ඉතින් මෙන්න මේ පහ තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. මේවා සමාධි දර්ශනා ගුණ ධර්මයන් එන්න නොදී වළක්වන නිසා ආවරණය කරන නිසා ඒවට නීවරණ කියලා කියනවා. එතකොට මේ ප්‍රථම ධානයේ වඩනකොට නීවරණයන් ඈත් වෙන එකෙන් වෙන් වෙනවා. එතකොට අන්න ඒකට කියනවා විස්කම්බන විවේකය. විස්කම්බනය කියන්නේ ඔබා තබනවා යටපත් කරනවා. මේ නීවරණයන් යටපත් කළා හිටන් ඒකෙන් වෙන් වෙනවා ඈත් වෙනවා. ඒක තමයි විස්කම්බන විවේකයේ වශයෙන් මේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කර වදාළා. ඊළඟට දෙවෙනි එක. තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේධ භාගයන් සමාධින් භාවයති. තදංග විවේකයේ කියලා එකක් කියවනේ. ඒක ලැබෙන්නේ කොහොමද? නිබ්බේද භාගයන් සමාධින් භාවයතු නිබ්බේද භාගයේ සමාධිය වඩනකොට නිබ්බේද භාගය කියන්නේ රාග දේශ මෝහ කියන මේ කෙලෙස් කඳු බිඳ දැමීමට සමත් වෙන තේරුම. එතකොට ඒ අර්ථයෙන් විදර්ශනා සමාධියටත් කියන්න පුළුවන් නිබ්බේද භාගයේ සමාධිය කියලා ප්‍රධාන වශයෙන් මාර්ග සමාධිය. මාර්ග සමාධියේදී තමයි රාග දේශ මොහ කියන මේ කෙලස් කඳ බිඳ දමන්නේ. විදර්ශනා අවස්ථාවේදීත් ඒ කෙලස් කඳ බිඳ දැමීමට පූර්ණ සහයෝගය ලබා දෙන අය යටපත් කරලා හිටියා. ඒ නිසා විදර්ශනාවටත් නිබ්බේද භාගයේ සමාධිය කියන්න පුළුවන්. ඉතින් මේ දෙකම මෙතන අදහස් කරනවා. නිබ්බේද භාගයන් සමාධියෙන් භාවයතු. නිබ්බේද භාගයේ සමාධිය වඩනකොට සදංග විවේකෝ දිට්ඨිගතාන නොඑක වැරදි දෘෂ්ටි තියෙනවා ඒ වැරදි දෘෂ්ටි වලින් වෙන් වෙනම ඈත් වෙනවා. අන්න ඒක තමයි තදංග විවේකෝ කියලා මෙහිදී අර්ථීකරණය කරන්නේ. දිට්ඨි කියන එක තමයි තේරෙම දිට්ඨි ගත කියන ගත කියන පදේ 아무තු තේරෙමක් නැහැ දිට්ඨි කියන එක තමයි නොයක වැරදි දෘෂ්ටි. එවෙන් වෙන් වෙන අවස්ථාව තදංග විවේකය කියලා කියන්නේ. මොනවද මේ වැරදි දෘෂ්ටි කියලා මෙතන අදහස් කරා දැන් නිබ්බේද භාගය සමාධිය කියන්නේ විදර්ශනා සමාධිය මාර්ග සමාධිය කියවනේ ඒ විදර්ශනා සමාධිය මාර්ග සමාධිය වඩනකොට වැරදි දෘෂ්ටි සේරම අයින් වෙනවා ඈත් වෙනවා එකෙන් වෙන් වෙනවා කොහොමද ඒක සිදු වෙන්නේ දැන් අනිච්ඡානුපස්සනං භාවයන්තෝ නිච්ච සංඥං පජහති දේශනාවේ තියෙනවා. අනිච්ඡානුපස්සනා වඩනවා. මොනවා පිළිබඳවද? තමන්ගේ ජීවිතයේ නැමැති පංච උපාදානස්කන්ධය පිළිබඳව. අනිත්‍ය වශයෙන් නැමත නැවත මෙනෙහි කරනවා. අනිත්‍යානුපස්සනා කියන්නේ ඒකයි. මොනවද මෙනෙහි කරන්නේ අපි සරල වශයෙන් ගත්තාම අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන රූප වේදනාදී ධර්ම අනිත්‍ය වශයෙන් සලකනවා ඇති වෙනව නැති වෙනව විනාශයටපත් වෙනවා මේ විදිහට ඇති වෙනව නැති වෙනව කියලා අනිත්‍ය වශයෙන් සැලකීම තමයි අනිත්‍යානුපස්සනා කියන්නේ. අනිත්‍ය වශයෙන් නැවත නැවත නුවණින් සලකනවා. එතකොට මොකද වෙන්නේ? අනිත්‍යානුපස්සනං භාවෙන්තෝ නිත්‍ය සංඥං පජහත්. අනිත්‍ය සංඥාව කියන එකෙන් වෙන් වෙනවා. ඒකෙන් ඈත් වෙනවා. මේ දිට්ඨි ගතානං කියලා වදාළේ ඒකයි. නිත්‍ය සංඥාව කියන එක වැරදි දෘෂ්ටියක්. අන්නේ වැරදි දෘෂ්ටියෙන් ඈත් වෙනවා එකෙන් වෙන් වෙනවා අනිත්‍යානුපස්සනා වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්ම. ඔය එක කාර්ය. ඊළඟට දුක්ඛානුපස්සනං භාවෙන්ත සුඛ සංඥං පජහ දුක්ඛානුපස්සනාව වශයෙන් මේ ජීවිතයට ඇතිවෙන දුක් පිළිබඳව එකාතකින් බලනකොට මේ සේරම දුක් ඇති වෙන්නේ මේ අනිත්‍ය නිසාමයි. දේශනාවෙත් තියෙනවනේ යදනිච්ඡන් තං දුක්ඛං කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. මේ අනිත්‍ය කියන්නේ වෙනස් වීම ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා. දැන් අපේ ජීවිතය ගැන බැලුවාම හැමදාම එක හැටියකට තියෙන ළමා කාලේන, තරුණ කාලේන, තලතුණා කාලේන, වයසට යනවා මේ වෙනස් වීම. ඊළඟට ලෙඩ දුක් හැදෙනම දුර්වලතාවයටපත් වෙන හිසකෙස් පැහැෙන මේ ආදි වශයෙන් වයස්ගත වෙන දුර්වලතාවයට මේ ඔක්කොම මේ අනිත්‍ය නිසා තමයි එතෙන්ට යන්නේ. එතකොට අපි වයසට යන එක අපිට දුකක්. ලෙඩ දුක් හැදෙන එක දුකක්. හිතේ කය දුක් වේදනා ඇති වෙන එක දුකක්. ඉතින් මේවා එන්නේ මොකද මේ අනිත්‍ය නිසාම තමයි. නিত্য නම් දුකක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ යදනිච්ඡන් තං දුක්ඛං කියලා දේශනා කළා කියලා. එතකොට අනිත්‍ය වූ මේ පංච උපාදානස්කන්ධ ජීවිතයමයි දුක වෙන්නේ දුක්ඛානුපස්සනා වශයෙන් වඩන. දැන් සාමාන්‍ය ජනයා මේක බොහෝම සුවදායක එකක් මිහිරි මధుර ප්‍රණීත එකක් ආස්වාදිනී එකක් කියලා මේ කය ලස්සන කරනවා, හැඩවැඩ ගන්නවා, නොයෙක් විලාසිතා විකෘති කරමින් එහෙම බලාපොරොත්තු වෙනවා. මොකද මේක බොහොම සුවදායක එකක් කියලා තමයි ඒ අය අදහස් කරන්නේ වැරදි දෘෂ්ටිය. අන්න ඒක නැති කරන දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජහති. දුක්ඛානුපස්සනාව වශයෙන් මේ භාවනා මානසිකාරය පැවැත්තේ මෙන් මේ සැපය කියන සංඥාව ඒ අදහස ප්‍රහාණය කළා අනත්තාන වස්සනං භාවෙන්ත අත්ථ සංඥං පජහත් අනාත්මාන වස්සනාව වඩන මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය Tamanට වශගේ පවත්වා ගන්න බෑ අනාත්ම නිවාසේ කාරක වේදක අඩිත්තාක කියන විස්තරවල හැටියට මේක ඇතුලේ වාසය කරන්නේක් නැහැ අත්පාදී ක්‍රියා කරන කෙනෙක් කුජලයක් නැහැ. සැප දුක් ආදී විඳින්නෙක් නැහැ. මේක ප්‍රධානියෙක් නැහැ. අනාත්මයි. ආයතකාරයක් නැහැ. වසඟේ පවත්තන්න බෑ. මේ මේ ආකාරවලින් අනාත්මයි කියලා මේ යෝනිසෝ මනසිකාරය පවත්වනවා. ඒක තමයි මේ තියෙන විස්තරේ අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති. අනාත්මානපස්සනා වඩමින් ආත්ම සංඥාව දුරු කරනවා. එතකොට ආත්ම සංඥාව කියන එක වැරදි දෘෂ්ටියක්. අන්න ඒකෙන් වෙන් වෙනවා. ඒකෙන් ඈත් වෙනවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. තදංග විවේකෝත දිට්ඨි කතානම් කියලානේ වදාන්නේ. ඒ වෑන් වෙන් වෙනවා. නිබ්බිදාන වස්සනං භාවෙන්ත කියලා දේශනා කරලා තියෙනවා ඒ නිබ්බිදාන පස්සනා වඩමින් මේ ආශාව ජීවිතයේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තිබෙනා වූ කැමැත්ත ආශාව ඒක ප්‍රහාණය කරනවා නිබ්බිදාන පස්සනං භාවෙන්තෝ නන්දින් පජාති නන්ද කියන්නේ ආශාව ඒ පිළිබඳව ඇලීම නිබ්බිදා කියන්නේ නුවණින් කලකිරීම. මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය ගැන භාවනා මානසිකාරයේ පවත්වනකොට මේක අනිත්‍යයි, ඇති වෙනව නැති වෙනව, කඩෙනව බිඳෙනව දුකයි. Tamange වසඟේ පවත්ව ගන්න බෑ. මේවා දකිනකොට නුවණින් කලකිරීම. ඒක තමයි නිබ්බිදාන පස්සනා කියන්නේ. නිබ්බිදාන පස්සනම් භාවෙන්තෝ නන්දියෙන් පදි. නන්ද කියන්නේ ආශාව, ඇල්ම. අන්න ඒකෙන් වෙන් වෙනවා. අර ditthිගතානම් කියලා වදාළේ ඒකයි. විරාගාන පස්සනං භාවෙන්තෝ රාගං පජා. විරාගාන විරාග වශයෙන් නොයලීම් වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනවා. එතකොට රාගය ප්‍රහාණය වෙනවා. අන්න රාගයෙන් වෙන් වෙනවා. ඒකෙන් ඈත් වෙනවා. විවේක කියන්නේ ඒකයි. නිරෝධාන පස්සනං භාවෙන්ත සමදයන් පජහති. නිරෝධාන පස්සනා වඩන. එතකොට සමුදය මේ පහළ කියන්නේ ඇතිවීම අනේක ප්‍රහාණයක නැතිවීම දකිනකොට ඇතිවීම කියන එකට ආශාවක් දක්වන්නේ නැහැ ඒක ප්‍රහාණය වෙනවා. ඈත් වෙනවා එකෙන් වෙන් කරනවා. පටිනිස්සග්ගාන වස්සනං භාවෙන්තෝ ආදානං පජහති. පටිනිස්සග්ග කියන්නේ මේ අත්තර දැමීම කියන එක බැහැර කිරීම. අත්තර දාන. ඒක වැඩුවහම ආදානං පජහති. ආදානය කියන්නේ අල්ලා ගැනීම. දැන් සාමාන්‍ය ජනයා තමන්ගේ ගේ දොර ඉඩකඩම් වතු පිටි දූ දරුවන් සේල මේවා මගේ කියලා අල්ලා ගන්නවා. ආදානං කියන්නේ ඒකයි. ඒ අල්ලා ගැනීම ප්‍රහාණය වෙනවා මේ කියන අවස්ථාවදී පටිනිස්සග්ගාන පස්සනං භාවෙන්තු අතහැර දමනවා ඒකෙන් වෙන් වෙනවා ඉතින් මේක ඉතා වැදගත් කාරණයක් මේ අල්ලාගෙන හිටියොත් අපි අපට වෙන්නේ මහ විපතයි විශේෂයෙන් මේ වැඩිහිටි තලතුණ අය වාස්ගත වෙනකොට තමන්ගේ දූ දරුවන් වස්තුව, ගේදර, ඉඩම් කඩම් අරාමය පිළිබඳව තිබෙන අල්ලා ගැනීම ලිහිල් කරගන්නට මරණ මොහොතෙත් මේවා අල්ලාගෙන හිටියොත් එහෙම වෙන්නේ විපතයි. සුගතිගාමී වෙන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අත්හැර දමන්නට ඕන. අන්න එහෙම අත්හැර දැමීම තමයි මේ පටිනිස්සග කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට තදංග විවේකෝච දිට්ඨිගතානං නිබ්බේද භාගියං සමාධින් භාවයතු. නිබ්බේද භාගයේ සමාධිය වඩනකොට විදර්ශනා සමාධිය වඩනකොට අර වැරදි දෘෂ්ටි වලින් වෙන්වීමෙන් ඈත් වීමෙන් ලැබෙන්නේ මොකද්ද? තදංග විවේකය කියන්නේ. ඔය දෙවෙනි එක. ඊළඟට සමුච්ඡේද විවේකෝච ලෝකුත්තරං khයගාමී මග්ගං භාවයත් මේ තුන්වෙනි එක සමුච්ඡේද විවේකය කියන්නේ සහ මුලින්ම ඒවා නැති කිරීම කියන එකයි දැන් මාර්ග ඥානයක් පහළ වෙනකොට සෝවාන් ආදී ඒ මාර්ග ඥානයේ හැටියට ඒ කෙලෙස් වලින් ඈත් වෙනවා වෙන් වෙනවා දැන් නිදසනක් වශයෙන් සෝවාන් මාර්ග ඥානය පහළ වෙනකොට සත්කා දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුනකින් වෙන් වෙනවා. ඊළඟට දිඨානසය විචිකිච්ඡානසය අපායගාමී වන අවිද්‍යා තෘෂ්ණාදීන්ගේ අපායගාමී ගතිය මේකෝගෙම වෙන් වෙනවා. අන්න ඒක තමයි කයගාමී මග්ගංගේ කෙලෙස් ඡය කිරීමට යන මාර්ගයේ වඩනකොට. අන්න එතකොට තමයි මේ සමුච්ඡේද විවේකය කියන එක ලැබෙන්නේ. ඔය තුන්වෙනි විවේකය සමුච්ඡේද විවේකය. මාර්ග ඥානයක් පිළිබඳවයි මේ මෙතනින් විස්තර වෙන්නේ සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානවලදී තමයි මේ සමුච්ඡේද විවේකය කියන එක ලැබෙන්නේ වෙන්වීම කියන එක. පටිපස්සද්දි විවේකෝච පලක්ෂණය. මාර්ගය එකක් ඵල එකක්. මාර්ගය පහළ වුණාම ඊළඟට ඵලය ඇති වෙනවා. මාර්ගයේදී කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඵලයේදී කෙලෙස් සංසිඳෙනවා. ඒ නිසා ඒ අවස්ථාවට කියනවා පටිපස්සද්දි විවේකය කියලා. කෙලෙස් සංසිඳෙන අවස්ථාව. මේ හතරවෙනි විවේකය නිස්සරණ විවේකෝච නිරෝධෝ නිබ්බාණ. නිර්වාණය සේරගෙම්ම වෙන් වෙන සියලු සංකත ධර්මයන්ගෙන් හේතුඵල ධර්මයන්ගෙන් ඔක්කොගෙම්ම වෙන් වෙනවා. අසංකත කියලානේ කියන්නේ. අසංකත කියලා කියනවා නිවනටම සංකත හේතුඵල හේතුන්ගෙන් හටගත් ගන්නා වූ සියලු ධර්මයන්ගෙන් වෙන් වෙච්ච එකක් තමයි නිර්වාණය කියන්නේ. ඒ නිසා තමයි මේ මෙතෙන්දි වදාලේ නිස්සරණ වේකෝච නිරෝධෝ නිබ්බාන. ඒ නිර්වාණය කියන එක තමයි නිස්සරණ වේකේ කියලා කියන්නේ. සම්මාදිට්ඨිය මේ පංච විවේක. මෙන්න මේ විවේක පහක් තියෙනවා සම්මයක් යුක්තිය. හිමේසු පංචසු විවේකේසු ඡන්දජාතෝ හෝති සද්ධාදිමුක්තෝ චිත්තං චස්ස ස්වාදිට්ඨිකං. මේ පංච විවේකයන් පිළිබඳ මේවා ලබා ගැනීමට ඡන්දය කැමැත්ත ඇති කරගෙන කටයුතු කරනවා. සද්ධාදි මුත්‍රෝ කියන්නේ සද්ධාවෙන් යුක්තව සද්ධා අධිමුත්ත කියන්නේ අවබෝධ කරගන්නවා කියන එකනේ. ශ්‍රද්ධාවෙන් තේරුම් ගනිමින් මේ කටයුතු කරනවා. චිත්තං තස්ස ස්වාදිට්ඨිතං මනාකොට මේ කටයුත්තේ සිත පිහිටවා ගන්නවා. යෝනිසෝ මානසිකාරයෙන් තමන්ගේ භාවනාසිත මේකේ පිහිටවා ගන්නවා කියන එක තමයි ඒ අවසාන පදවලින් අදහස් කරන්නේ. මේ විදිහට මේ පිළිබඳව තා දීර්ඝ විස්තර කරන්නට පුළුවන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් අරගෙන දම්සෙනුවේ සරියුත් මහ තෙරුන් වහන්සේ අපට බොහෝම සරලව මේ කරන විස්තර කරලා දුන්නා. ඔය සම්මයක් දෘෂ්ටිය පිළිබඳව තමයි මෙතෙක් විස්තර කළේ. ඔය විස්තර කළ හැටියටම තමයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග හත පිළිබඳවත් මේ ආකාරයට හිතා ගන්නට. එකින් එක විස්තර කරන්නට බැහැම ගියොත් මේ වෙලාවක්ම යන විස්තරයට මෙතෙක් විස්තර කර කාරණාවලට අනුව අනෙක් හතක් තේරුම් ගන්නට. එහෙම තේරුම් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමිට වෑයම් කරන්නට ඕන ශීලයේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. එතකොට අර සමාධි විදර්ශනා නැමැති පැලැටියේ වැඩිමෙන් අන්තිමේදී මාර්ගඵල නැමැති ඵල දරනවා. අන්න එතෙන්ට යන්නට වෑයම් කරන්නට ඕන. දැන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පැයකටත් වැඩි කාලයක් අතිවිශාල කුසල ස්කන්ධයක් සිද්ධ කරගත්තා. ඒ සියලු කුසල බලයෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා